ධර්ම දේශනාව පවත්වනු ලබන වැසිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් පළවෙනි මාර්ග පාඥානේ ඵලයට පැමිණීමට ඊ රාත්‍රියේ කියු පරිදි ධාතු මනසිකාරය මේ විදියට දූවිලි වගේ පේන්න ඕනේ නැද? නැතොත් සතර ධාතුන් ඇතුළතින් හා පිටින් කිසි වෙනසක් නැති කියා අවබෝධයක් දක්වොත් මදිද? කෙනෙක් පළවෙනි මාර්ගයට පැමිණ විට කිසි අවිශ්වාසයක් නැතුව දන්නවාද මේ සියලු දෙනාටම ප්‍රශ්න ප්‍රත්‍යවේක්ෂා ප්‍රත්‍යවේක්ෂායනයට ගොස් මේ දැනගන්න පුළුවන්. නෑ මේකේ ඇත්තමයි අපේ මේ මේ මේ ප්‍රශ්න වලට ගහනවා නෙවෙයි මම මේක වෙන කියලා දෙන්න ක්‍රමයක් නැති නිසා මම කියන්නේ මොනවද නිදර්ශනයක් කියුවා කිඩිය පිටින් කරනවා. කවදාහම මේ කියන්න හදන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒක කාලා ඒක බලන ඉන්න අවුලෙන් නැගී කියලා භාවනා කරනවා ඒ ධාතු බල. ඉතින් සෙන්බුද්ධ ධර්මයේ කියනවා ගුරුවරයා ඇඟිලි දික් කරලා හඳ පෙන්නනවා. ඉතින් මේ ඇඟිලි දික් අගහන කොහොමද නැහැ මෙතන. මෙයා දන්නේ මේක දිගේ ප්‍රොජෙක්ෂන් එක යන්න ඕන හඳ පෙන්නන්නේ. ඒකෙන් හඳ පෙන්නන්න මෙහෙම අල්ලපුවාම ගුරුර ඇඟිල්ල අග තියා බලලා අනලු නෑනේ බොරුම කියන්නේ හඳක් නෑනේ. නිසා මේ බුදු බුදුජානනාථගේ මේ 84000ක් ධර්මස්කන්ධේම හුදු නිදර්ශනයක් විතරයි. ඕකේ ගන්න දෙයක් නෑ. ඕකෙන් පෙන්වන්න හදන දේ කියන්නේ. සම්මුතිය කියලා પરමාර්ථයට අනුව ධාතුමනසකාරය හරහා යන්නේ. ඉතින් එක එක දූවිලි විදියට දකිනවා කෙනෙක්. මේදුමක් විදියට දකිනවා කෙනෙක්. මිරිඟුවක් විදියට දකි. ඉතින් අරකම දකින්නකම් බලන්න ඉන්නවා කියලා කියන්නේ මේ භාෂාවේ තියෙන සීමාවල් වලට කොටු වෙනවා. කියන හදනදී තේරුම් ගන්න. මේ මේ මෙයාට විතරක් නෙමෙයි මම මේ බලන්නේ. කවුරුත් එකයි. ඔකට ගොජොෆ් කියලා මිනිස්සෙක් හිටියා මේ රෂ්‍යාවල මම බනස්කන වල මැරුණා. මේ ඒ මිනිස්සයා මේ සත්‍ය හොයාගෙන ලංකාවට පැවිදෙන ඉඳන් 18 දවස්. හොයන්න හොයන්න ගිහලා පස්සේ අන්තිමට ඇත්තටම තද බල සත්‍යයක් හම්බෙලා නෑ. නමුත් වශයෙන් සත හරියට මේ ආධ්‍යාත්මය කියලා දුන්නා. ඒව අමුතු જાති වැඩ කරවන්නේ. මිනිස්සු නටවනවා යකාගේ මූණක් තියෙන උඩව තියාන දෙක හරිතරයි කිසිම සාන්ත ගතියක් නැහැ. හැබැයි අන්තිම සාන්තෝරේ. මේ මිනිසයා ඒ ටොක්ස් දෙනවා ප්‍රංශිතන ගොඩක් වැඩ කරේ. රෂ්‍යාවල එතකොට යුද්ධෙට ලෑනේ. විප්ලවයට ලෑස්ති. මේ අතට රැස් කරන්නේ. මෙයා තුලා දුන්නා පස්සේ මිනිස්සු ප්‍රශ්න අහනවා. දැන් ඔබතුමා දේශනාවේදී මෙහෙම කිව්වා කියන ටයකන පොඩ්ඩක් අතර වෙයි. ඔබ කියන්නේ ඔබතුමා කියමුද මට ඇහුනේ මෙහෙමයි කියලා. කවදාකවත් උඹලා මං කිව්වේ නැහැ. උඹලා අහන්නේ උඹලට ඕන දේ විතරයි. ඒ නිසා මාව ගාවන් දෙපා. උඹට ඇහිච්ච දේ මෙහෙමයි කියලා කියපම මට තේරෙනවා ඔබ කවතින් ලඟු කියලා. කවදාකවත් ප්‍රශ්නයක් කියන්න දෙන්නේ නැතිල ඔබතුමා මෙහෙම කිව්ව නේද කියනකොටම කියනවලු මම කියන දේ නෙවෙයි උඹට ඇහින්නේ. ඔබට ඕනේදී ඒ ඇහිච්ච දේ විදිහට ප්‍රශ්න කරපන් කියලා. මොනවා හරි දර්ශනයක් කියපුවම අපි සාමාන්‍යයෙන් ඒ උපමා උපමේය ගලපගන්න දන්නේ නැති චා උපමාවත් එක්ක රැවටෙනවා. ඒක නිසා රාජනිෂ්කින් මනුෂ්‍ය කියන මේ 84000 ධර්මස්කන්ධයම පුදුරජානනාගේ උපමාවක් විතරයි. ඔක කිසි වෙන දෙයක් නෑ. ඒක කල්පනා කරලා කරන්න ඕන දේ එයා තමන් ඒ වෙලාවට සකස් කරලා ගන්නවා. ඒ නිසා මේක විදියට කිව්වොත් එහෙම හැම එකම දූවිලි විදියට පේන්ට් ඕන නැති කියලා දූවිලි දකපු ඔක්කොම ලෝවන් උලා ගියා කියලා. සම්පූර්ණ කෙනෙකුට දූවිලි එහෙම දැක්කට පස්සේ ආ එහෙනම් විදිය ලෝවන් වෙලා කියලා. ඒක බුදුරජාණන් වහන්සේ හරියට මේක විහිළුවට ලක් කළා කියලා. ඒක නෙවෙයි මේක අදහස් කරන්නේ මේක හැඩේ වෙනස් වෙනවා. විපරිණාමයට යනවා වෙනත් දෙයක් විදියට පේනවා. බිරිඟුවක් විදියට පේනවා. එහෙම නැත්නම් මේ කම්පන චංචල වෙන දෙයක් විදිහට කියන්න මොකක්ද නිදර්ශනයක් දෙන්න බෑ නිදර්ශනය අල්ලන්න බෑ ඒ ඒකෙන් උපමේය දැනගන්න නැතෝ සතර ධාතුන් ඇතුළතින් හා පිටතින් කිසි වෙනසක් නැත කියලා අවබෝධයක් දැනගත්තොත් මදිද මේ එකකින්වත් ඇති නැහැ මේක දැක්කනම් තව බලන්න ඒ විදිහට බලන්න ඒකට කියන අනුපස්සනා කියලා දැකපු දේ අනුව ගැනීම කරන්න ඒක තමයි ඒක සාහිතික වෙන එක සරයක් මේ දැක්කට මදි. ඒ දේ දකින්න විදියට ඒ ඒ පහසු කණ්ඩික දීලා හිතට ඒකම දුවන්න හරි. ඒකට තමයි සීසන් වෙන්නේ. පශි වෙන්නේ. එතකොට පළවෙනි මාර්ගඵලයට පැමිණි කිසි අවිශ්වාසයක් නැතුව දන්නවාද මේ සීල දිනාට ප්‍රත්‍යක්ෂ ප්‍රතිවේක්ෂණයට ගොස් මේ දැනගන්න පුළුවන් මේකට හරි ලේසි ගොඩේ උත්තර දෙන්න පුළුවන් නිකන් අපි කියනවා නම් අපිට තද බල වතුර විපාසාවක් තියෙනවා ගමනේ හරි වේසයකට යනවා. ඉතින් අපි තාන්තානයන් පොළොට ගිහිල්ලා වතුර බොනකොට දැන් වතුර බීලා ඇති කියන එක. මට දැන් වතුර ඇති කියන එක ප්‍රත්‍යක්ෂයි. මෙච්චර වතුර තිබුණා. ඊපස්සේ දැන් වතුර ඇති වෙන්න ඕන බීලා දැන් මට වතුර මේ ඇති මේ යට එපා කියන එක ඒ කවුද මේ තානායම් බලාගෙන ඉන්න මනුස්සයගේ වැඩ නෙවෙයි. බොන මනුස්සයගේ වැඩේ තමයි දැන් මට වතුර ඇති. එච්චරයි. ඒ වගේම මට ඇඟේ තුවාලයක් තිබ්බා. ඒ තුවාලේ දැන් දිගටම බේත් දෙන්න යනවා. තුවාලේ හරි වුණාට පස්සේ දොස්තර මහත්තයාට යන්න ඕනේ නැහැ කියන එක දොස්තර මහත්තයා කියන්න ඕනේ නැහැ. දැන් තුවාලේ තනියයි ඉතියා දන්නවනේ. ඔච්චරයි මේ කෙලෙස් තියෙනව කෙලෙස් නැහැ. උකට වෙන වෙනම අංගින ගතියක්වත් රැස්වීගෙන ගතියක්වත් අහසින් යන්න පුළුවන් ගතියක්වත් නැහැ. ඒ නිසා ඒක දැනෙනවා දැනෙනවා. දැනෙන නිසා තමයි මේ පස්සේ ප්‍රයත්න කරන්න නැතුව අතාරින්නේ. ඒකට කියනවා ප්‍රයෝග ප්‍රතිපස්සම් කියන ප්‍රයෝග ප්‍රයත්න කිරීම නතර කරගන්න. නැතකන් දෙයක් නැහැ දැන් පිපාස ඉවරයි. දැන් තුවාලේ හරියපයි. එච්චර. ඒකට කියන ජාතසෝතාපන්න කියන මම බැලුවා පහුගිය ටිකේ මම නම් කවුරුත් හම්බුනේ නැහැ. මම පස්සේ ඥානාරාම සාතෙන් ඇහුවා හැබැයි පුළුවන් කිව්වා. මම වෙන්න පුළුවන් ජාතසෝතාපන්න කියන උපත්තියම සෝවන්නත් වෙන්න පුළුවන් කියලා. මම නම කිව්වයි කියලා පටලවා ගන්නවා දැනට ලංකාවේ ඉන්න කට්ටියන් කන්නිමාර සුමංගල ස්වාමීන් වහන්සේ වත්‍රකම නන්දසිරි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන දෙන්නම ජාතසෝතාපන්න කියන. හැබැයි කන්නිමාර සමංගල ස්වාමීන් කියනවා මේක මං උගක් සැක කරා මුලින් ඉඳලම ජීවිතේ ප්‍රේසංශ තමයි ඔය උදාන පාළියට අතුවාව දීුවේ ඔය මිනි මැන්ෂන් කියන පොත සිංහලට දැම්මේ. සංසාර මන්දිර හරි විචක්ෂණ බුද්ධියක් තියෙන හඳු කෙනෙක්. කියනවා හොයන වෙනකොට තේරෙනවලු අනික් කටේ බඳ දෙන්නේ මේ ප්‍රශ්න තියා බලන්නේ මගේ වෙනසක් තියෙනවා කියලා. මම දෙවැන්නේක් දැක්කපු දවසේ තමයිලු මට හිතෙන්නේ පුළුවන් කියලා. ඊට පස්සේ ලියන්න පටන් ගත්තා. මම ජාත සෝතපන්න. ඊට පස්සේ මම අපේ පොත කියලා මම ඥානාරාම සංඥා ඊට පස්සේ කිව්වා මම නම් දැකලා නැහැ. හැබැයි වෙන්නේ ඉති. සෝවනේ චිකන හතරක් උපදිනවනේ. කරලා බලමු. නෑ නෑ එයා මිනිමැන්ට් ලිපු ඕතර්. එයා ලියලා තියෙනවා. ඔව්. එයා ලියලා තියෙනවා මම මම මෙච්චර වුණා කල් ගිහලා අවුරුදු 50 ගන්න ජීවිතේ කියලා කියනවා මම ප්‍රකාශයක් කරනවා. මට උපදිච්ච දවසේ ඉඳලා මේ සක්කාය දිට තිබුණේ නෑ. විචිකිච්ඡා නෑ, සීලබ්බත පරාමත නෑ. නමුත් මම දන්නේ නෑ මේක මනෝ විකාරයක්ද නැද්ද කියලා මට දැන් නම් ෂුවර්. මට ඇත්තටම උපත් තියෙනවා කියලා නෑ කියලා ඒ සංස ප්‍රකාශ කළා. එතන ඒක මේ ප්‍රසිද්ධ පොදු ප්‍රකාශන නෙවෙයි විශේෂ ප්‍රකාශන. වෙන කවුරක්වත් මම ඒක කරනවා දැකලා නැහැ. මේ ඩපි කංශාට වර කලින් කියපු අහන පිළිත් කියන පිළිත් කරන පිළිත් කියන ආමතුරු පටන් ගන්න දැන් කියලා කියනවා සමහර ළමයි ඒ පවුල වල උපදිනවයි කියලා ඒ පවුල් සම්පූර්ණ මසුම් මරණ හොරකම් කරන පවුල. ඒ කියන්නේ ඉතින් සදාචාරයක් නම් තේ දරුවන්ට උපත්ති ඉඳලා අර දෙමව්පියන්ගේ කැතලට කරන්න බැරුව යනවා. එහෙම දරුවෝ දකින්නකොට මට හිතෙනලු මේ මිනිස්සු උපත්ති සෝතපන්න දරුවෝද කියලා. කියලා දර්ශනයක් කියලා කියනවා බුදුමේ ඉන්නවා මේ මේ කාවයියද මොකද්ද කියලා මාළුවේ ඒක ලේහි නෑ මරන්න. ඉතින් වෙළඳ පොලේ තට්ටුවේ තියෙන්නේ පණ තියෙන මාළු. ගොඩ ඉන්නේ. උන් නලිය නලිය නලිය නලිය. ඉතින් ගිහිල්ලා මා කාමයේ කොනේ කිව්වට පස්සේ අරගෙන ඉවරලා ලෑල්ල උඩ තියෙන ඔලුවට ගහනවා බෝතලේ. ගහලා දෙනවා. ඉතින් අරු නලිය නලිය නලිය නලිය ගෙදර යනකම් මැරෙනවා. ඒ සමහර ළමයි ඉන්නලු කවදාකවත් ඒ ළමයට එහෙම මේ මේ මිලිති ගැනීමක් කරන්න බෑ. එතන ගියාට පස්සේ මේ කරන්න බෑ. අම්මා තාත්තා හරි කියලා කියනවා මේ මාළු වරන්දරෙන් කියලා. කරන්න බැරි ළමයි. ගුටි කනවලු අම්මලාගේ තාත්තලාගේ කියන දේ කරපන් කියලාට සහජාතයෙන්ම මේ වැඩේට සහයෝග දෙන්න බැරි ගැටේ. ඉතින් මම ජාත සෝතාපන්නද කියලා මට හිතනවා කියලා නෑ කන්නේ. උදම් මැනීමක් කරලා දෙනවා. මේකට ඇත්තටම මූලධර්ම ප්‍රශ්න රාශියක් තියෙන නාම රූප පරිච්ඡේඥාන යෝගයාට අවබෝධ වන ආකාරයේ පැහැදිලි කරන්න ලේසිම ක්‍රමය තමයි මේ තමයි අරමුණ මේ තමයි මෙනෙහි කරන හිත කියන දෙක වෙන් කරන්න පුළුවන් නම් ඕක තමයි නාම රූප ප්‍රතිඥානි කියන්නේ. මේ තමයි ආස්වාසය මේ තමයි ආස්වාසය දැනගන්න හිත. මේ තමයි ප්‍රස්වාසය මේ තමයි ප්‍රස්වාසය දැනගන්න හිත. ආස්වාසය දැනගන්න හිත නෙවෙයි ප්‍රස්වාසය දැනගන්නේ ආස්වාසයේ අතරතුර නෙවෙයි ප්‍රස්වාසයේ තියෙන කියලා වෙන්කොට දැනගන්න එක තමයි ආස්වාස මේ නාම රූප පරිඥානේ පළවෙනිම පටන් ගන්න. ආස්වාද ආස්වාසයෙන් ගන්න ප්‍රසවාස ප්‍රසවාසයෙන් ගන්න ආස්වාසයෙන් ගන්න ප්‍රසවාසත් එක්ක කලවම් වෙන්නේ ඒක වෙනම මල්ලක මේක වෙනම මල්ලක ආස්වාද ප්‍රසවාසයේ රූප වෙන්කොට දැන ගන්න ඥානේ නාම මේක පිළිතුරේකට පටන් ගන්න පුළුවන් බංග ඥානයේදී අතීතය කෙලෙස් කෙලවියන බව අතහැරෙමි මේ සත්‍යයක් ඇත්තටම කියනවා කෙලෙස් ප්‍රහාණ තුනක් කරනවා ඥාත පරිඥා චීන පරිඥා පහන පරිඥා කියලා ඥාත ප්‍රඥා කියලා කියන්නේ මේ ලෝකේ අපි දුක් විඳින කෙලෙස් නිසා කියලා අහන. එච්චර. ඒ ඥාත දුරුදි කියන්නේ. ඊට පස්සේ ඒක හොයලා බලලා තේරුම් අරගන්නවා ඇත්තම තමයි මෙවට වග වෙන්න ඕනේ. මමමයි මේ නරක වැරදි පුරුදු ගති නිසා තමයි වෙන්නේ කියලා අරක අවබෝධ කරගන්නවා. තීර්ණාත්මක මට්ටමේ විදර්ශනික මට්ටමේ සහ තර්ක මට්ටමේ. ඒකට කියනවා තීර්ණ පරිඥා ඊට පස්සේ ඒ නිසා ඊට පස්සේ කෙලෙස් නොකර ඉන්න ගිහිල්ලා කෙලෙස් හැලෙන්න පටන් ගන්නවා. කෙලෙස් වලට උදව් කරන්නේ හැලෙන්න පටන් ගන්නවා ඒ නිසා ඥාත පරිඥාව સમાપ્ત වෙනවයි කියනවා නාම රූප පරිඥාන දෙනකොට එයි පස්සේ වැඩට බහිනවා නාම රූප පරිඥාන පච්ච පරිඥාන සම්මස්න ඥාන කියන අවස්ථාව තීරණ පරිඥා තීරණයකට එන වෙනවා බුදුහාම කියපේකේ හේතුඵල ධර්මයටයි මමමයි වගේ කියන්න ඕනේ ගැටේ තද වුණාට මට ලියන්න පුළුවන් කියලා එයාට තීර්ණාත්මක සෞඛ්‍ය සම්බන්ධ දැනුමක් යනවා. ප්‍රහාණය සිද්ධ වෙන්නේ භංග ඥානෙ ඉඳලා. එතන ඉඳලා යාගේ රුචි අරුචිකම් වෙනස් වෙන්න පටන් ගන්නවා. පෞෂත්ව වෙනස් වෙන්න පටන් ගන්නවා. එයා දැනගන්නවා මිරිකල ඇල්ලුවොත් වෙහසයි, තැහැල්ලුවෙන් අල්ලවුවොත් ලේසි. තදේ අල්ලන දේ තද ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. සුඛ නම් මේ ගතිය තේරෙන්න පටන් ගන්නවා. කොයි කෙනත් එක්ක ඇසුරු කර වැඩි පෛර පාසානයක් නැහැ. කිසිම කෙනෙක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. කොයි කෑමක් බැලුවත් මේක මට අත්‍යවශ්‍යයි කියන්නේ නැහැ. මේක මට එපයි කියන්නේ. කොයි තැනකට ගියත් මේ මෙහෙම මේ යුතුයි මොකක්වත් නැහැ තියෙන දේට හැඩ ගැහෙන්න පටන් ගන්නකොට බාලදක්ෂයක් බාලදක්ෂතාවක් වගේ තේරෙන්න පටන් ගන්නවා ග්‍රහණීය මුරුදුයි කියලා දැන් ග්‍රහණය කරනවා සුඛනම්ය ග්‍රහණයක් අහු වෙන පටන් ගන්නවා එදා ඉඳලා තේරෙන්න පටන් ගන්නවා එහෙම කරනකොට තියෙන ආනිසංස ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. ඒක ආනාපානෙම නැතුණාට ප්‍රශ්නයක් නැහැ. ආනාපානෙ මුලින්ම මුළු කය පැතුණාට කිදයක් නැහැ. ආනාපානෙ ගන්න එක කෙරෙනවනේ. කියලා ඒ අර දැඩිව තිබුණු මට ටිකා ගුරු වෙන පටන් ගන්නවා. මිරිකල අල්ලන්නේ. අල්ලන්නේ මිරිකල අල්ලන්නේ. නිකන් යුද්ධෙට කඩුව අල්ලනකොට කඩුව බොහෝම සුකනම්මේ වෙන්න ඕන ඕන විදිහට හසුරුවන්න. තලිපිය ගන්නකොට තලිපිය අමෝරය අල්ලගත්තොත් ගලේ ගන්න බෑ. ඒක බොහෝම සුකනම්මේක එහාට මෙහාට ගන්න. නන්නේ වගේ බම්බජාන ගියarpස්සේ භාවනා ක්‍රමත් එක ගුරුරුත් එක ක්‍රමත් එක පැටලවිලි අයින් වෙන්න පටන් ගන්නවා. ඉතින් යනකම් ඒ ගුරුවරයාමයි ඒ ක්‍රමෙමයි හෙල්ලෙන්න දෙන්න බෑ. වංගිනාට පස්සේ ගියත් කිසි ප්‍රෝජනේ වටිනාකමක් තියෙන ප්‍රායෝගික බලලා මැට්ටෙන් හරි ගමන්නේ මීවල් යනවා නම් ඉච්චරයි. ඕ ඒ බලලම ඒ මීයම ලන්න ඕන කමන්නේ ඒ ගුරුවර ළඟම රහත් වෙන්න ඕන කමන්නේ මොකෙන් හරි කමන්නේ යාම බේරනවා නම් ඉච්චරයි. Thank you. කොයි එකක් කනවා ඔටුවෙක් වගේ. කොයි දැනත් ඇවිලිනවා කොයි දේත් බලනවා දැක්කට මොකද නොදැක්කා වගේ මොනවාරි කුණුවාරි පැක් කරනත් බොහොම හොඳ පිළිච්චයක් කරනවා නෑ වුණා වගේ නිකන්. මුඛාට තල්ලන්න බෑ. කොයි අතරද යන්නේ කියලා අල්ලන්න බෑ. අල්ලන්නේ අපි ප්‍රතික්‍රියාවෙන් තමයි බලන්නේ. ප්‍රතික්‍රියා නොකර කොච්චර දේවල් ගත්තත්. බුත කොක් ගන්නවා. ඒ භංගදානේ පැනක් මනසේ තේරුම් අරගන්න මේ ලෝකෙ කොච්චර කටියට වෙච්ච තුනක් මට ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලේ කල්ලගේ හීනේ ජීවත් වෙන්න ඒගොල්ලන්ට ඉඩ දෙනවා. මගේ හීනේ මට දකින්න ඉඩ අරින්න අනේ බොහොම හොඳ වයි එකක්. මට නෑ ඒක. අවදි කරවන්න ඕන එක මොකුත් නෑ. මට හීනෙකුත් නෑ. එයා හැමෝට පස්සේ වෙන කෙනෙක් කියලා එයාගේ හීනේ ආදක් ගත්තා වයි. බලද්දී යන්නේ කතා අපි කියනවා. යන්න දෙයකම නිකන් මම කියන්නේ නිකන් කොස් කපන්න ඉතල පොල් ටිකක් ගහගෙන අත් දෙකේ දන්නවන කොස් කපන්නේ පොල් ටිකක් ගහලා පටන් ගන්නට පස්සේ කොස් කෝල්ල ගෑවෙන ප්‍රශ්නයක් නැහැ ගලවන්න පුළුවන් කෝල්ල ගෑවෙන පස්සේ පොල් ටික ගහතයි හැබැයි ටික ගලවන්න බෑ දැන් මේකදී කරන්නේ පටන් ගන්නකොටම පොල් ටිකක් ගහගෙන දැන් මේ ගමන් ඉන්න ඉස්සලා මම දන්නවා මෙන්න මෙහෙම කට්ටියක් කෙනෙක් ඈතින්මයි අසුරමයි කියන්නේ ඕනේ නම් නෑ මේගොල්ලත් එක්ක මේ නරක මිතුරන් එම නොවේ අපි නරක මිනිහ ඈතින්මයි කියන්නේ කිසි කෙනෙක් ළඟට ගන්න කොහොමද වැඩි කඩන නරක ළමයි එම නොවේ අපි ඕන කදයක් කරු මම හොඳයි කිව්වත් මම නරකයි කිව්වත් මම දැනගෙන යන්න ඕන ඔයගොල්ලෝ නිසා නෙවෙයි මම පැවිදි වෙන්නේ ඕගොල්ලෝ හරියට අර තුනක් මට ඇති වැඩකුත් නැහැ. මගේ යාම බේර ගන්න මම දාන්න. මම වැරදුනාට පස්සේ ඕනෑම දොස් කියලා වැඩක් නැහැ. මම හරියයි කියලා ඕන ස්තුති කළ වැඩකුත් නැහැ. ඒ ඒ ඒ තන් එවයි තියාගෙන ගමන යන එකයි තියෙන්නේ. අන්තිරුනේ මට මට තේරෙන ඒ කියන්නේ මේ භාවනා කරලා සංස්කෘතිය නැති වුණාට ඒ ಗುಣ යාළඟ පහළ වෙන්නේ නැද්ද කියලා ගහන්නේ. එන වෙන. ඒක නිකන් කියන්නේ කඩුව කොක්කුවේ තියෙන්න ඕනේ ඕන වෙලාවට ගන්න ඕන වෙලාවක දාන්න. කඩුව කොක්කුවේ අතර දෙන සම්බන්ධය. ගහයි පොත්තයි අතර දෙන සම්බන්ධය. ඔළුවයි හබලයි අතර තියෙන සම්බන්ධය. ප්‍රයෝජනේ සලකන විතරයි අපේ ඇසුර තියෙන්නේ. ඉන් එහා ගිය මොකක්වත් නැහැ. ඒක ඔය භාවනාව කියලා ඔය කියන්නේ මෙහෙම කරන එකද නේ? ඒ චිත්ත සුපින්දරනේ කතා කරන්නේ. භාවනා කියන එක මෙහෙම කරගෙන ඉන්න ඕනේ නෑ විදගෙන කරන්න පුළුවන්. අපි දැන් යන්නේ යන ගමන් කරන්නත් පුළුවන්. ඇසිඩෙන්ට් පුළුවන් රඟපෑම. ඒක කරන දේශපාලනඥයෝ টොප් එකට කරන්නේ. කිසිම දංග ඥානයක් නෑ. උන් ඇත්තටම හදන එකයි කරන්නේ. උන් දන්නවා හරියටම ඩිස්ටන්ස් එක තියාගෙන කවුරු තරහමක් කරනවා. හරි ඒ උත්පත්ති ඇවිල්ලා තියෙන භාවනා නෙවෙයි කියලා කවුද කියන්නේ? නෑ නෑ අපිට කියන්න තියෙන්නේ මේකේ තියෙනවා theory knowledge එකක් වුණ practical knowledge එකක් වුණ. theory වලින් විතරක් මේකට යන්න බෑ. ගිය ඇත්තෝ තමයි මේ දැක දැක වැටෙන්නේ. රඟපාන්න කියලා සිංහම කරවගෙන ගිය හිවඩු. ඒගොල්ලෝ මේක රඟපාන්න හදනවා. ටික කාටක් කරතයි. ඊට පස්සේ වැටෙනවා. එimhe අපි අවංකව කරන්න හදනවා අපි දැනගන්න ඕනේ මේක කවදාකවත් මේ ඇතුළත ගුණ විශේෂයක් ඇති නොවි පිටින් ගන්න මේක කරන්න බෑ. ඒ අවබෝධයෙන් ඇතර සමාජික මට්ටමින් ආර්ථික මට්ටමින් දෙපැත්තටම සානසල්සන. නමුත් ඒක භංග ඥානින් ආපේකද්ද නැද්ද කියලා අපිට සම්බන්ධ කරන්න බෑ. ඒ අපේක්ෂාවට අපි කියනවා අඥාන උපේක්ෂාව කියලා. මේකට කියනවා ඥානවන්ත උපේක්ෂාව කියලා. අර අඥාන උපේක්ෂාවට සාමාන්‍යයෙන් ගොඩේ බාධා කියන්නේ කැලස්. not sensitive. ඒක ඇලසෙන්න ඕනේ කියලා. ඒක ඒ ප්‍රතිසම වලින් ඕනේ දෙයක් ඇති කළ දෙන්න පුළුවන්. බ්‍රේන් වොෂ් වලින් ඕනේ දෙයක් ඇති කළ දෙන්න පුළුවන්. බ්‍රේන් වොෂ් කෙරුවට පස්සේ මිනිස්සෙක් මරන්න පුළුවන් කිසි තානක් නැතුව ඒ මෙකැනිසම් එකේ කරද. ඒ වගේම ඕන කලබලයක් වුණාට නොසලී ඉන්න හදන්න පුළුවන්. ඒක කන්ඩිෂන් එකක්. එහෙම නැත්නම් කැලස් ඒ මනසට ඒ සෙන්සර් එක නැහැ. මොකද ඒ දෙවිදී මේකදී ෆුල් ඇලර්ට් සම්පූර්ණ අවදිය තියෙනවා මේ උපේක්ෂාව කියලා කියන්නේ කරුණාවෙන් සහ මෛත්‍රියෙන් දෙඟිච්ච එක. අර ටික තමයි අපි අහුවෙන්නේ ඒ උපේක්ෂාවට තමයි අපි අහුවෙන්නේ මැජික් වලදී. ඉන්ද්‍රජාලවල. දැන් ඒක අනාදරයි කියලා. ඒ උපේක්ෂාවට අහුවෙන්න එපා. ඒ වින්සුන විශාල මිරකල්ස් කරන්න පුළුවන්. ඒ මිරකල්ස් කරාට ඒක කරන්නේ හිප්නොටයිස් කරලා නැත්නම් කන්ඩිෂන් කරලා එහෙම නැත්නම් මේ බ්‍රේන් වොෂ් කරලා ගොඩාක් දේවල් කරදැයි. ඒක හරි අමාරුයි මේ මේ ජන මහා මහජනයා රැවටෙනවා කිව්වම තොගේට රැවටෙනවා. ඒක භාවනා කරපේකන ගන්නවා මේක පිටින් ගාගත්තු උපේක්ෂාවද නැත්නම් ඇත්තට වැටගත්තු උපේක්ෂාවද කියන්නේ. වැටලට වැටට වැසගත්තු කියන වෙනස මේ උද්‍යප්පේඥාන ඉඳලා හොඳට වෙනස් වෙගෙන වෙනස් වෙනවා බ්‍රහ්මඥානදී පැහැදිලි පන්නරයක් හිටිනවා. හැබැයි තාම ඉරේෂබල්. රිවර්ටිබල්. සුවන් වඩ තමයි ඒක ස්ටැම්ප් එක වගේ. සුවන් වූ කෙනෙක් ඒ දැන ගන්නේ කෙසේද? මේක අරක වගේ තමයි වතුර බීප මනස වතුර පිපාස පිපාසෙ දන්නවා. ඒ වගේම තුවාලයක් තුනද තුවාල ගනිනවා. එයා ඒක සෝවාන්ද නැද්ද කියන්න දන්නේ නැති වෙයි. නම කියන්න දන්නේ නැති වෙයි. නමුත් එයාට තේරෙන්න පටන් අර ගන්නවා මේ ආත්ම මේ ආත්ම self centeredness එක. මම පටන් ගන්නවා කියන එක අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි ජීවිතේ සඳහා. ඒක තියෙනකොට වෙන්නේ ආත්මార్థකාමීත්වය සහ ගැටුම ඒ නැති වෙනකොට ලීසි කියලා තේරෙනවා. නමුත් ඒක කියලා මේ මම සෝවාන්දි කියලා කාඩ් එකක් print කරන කාටවත් දෙන්න මට්ටමේ යන මට්ටමේ තියෙද නැද්ද කියන එක ඒක වෙනම කතාවක්. ඒක තියෙනවනම් එයා සෝවන් නැහැ කියලා හිතා ගන්න පුළුවන්. ඒක දඟලනවා නම් කවුරු හරි නැහැ කියලා හිතා ගන්න පුළුවන්. නමුත් මුනුසගේ ಗುಣ විශේෂයක් වෙන බව නම් ඒක ඉතින් අනිවාර්යයෙන්ම සංයෝජන ධර්ම වලින් 130ක් කපලා යන නිසා ස්ථිර වෙනසක් නිසා පැහැදිලිව වෙනසක් තේරෙනවා. හැබැයි මෙහෙම එකක් වෙනවා. සෝවාන් වුණාට පස්සේ සෝවාන් උතුමන් සහ කල්යාණ මිත්‍රන් අතර ඇසුරු කරන්නේ නැතුව සාමාන්‍ය ගිහියෙන්නේ. පුතග්ජනෙක ඇසුරු කරනකොට Tamanටම Tamanගේ සෝවාන් මාර්ගය පිළිබඳ සැක පහළ වෙන්න ඉඩ මට එදා වෙච්ච එක ඇත්තක්ද කියන එක. එදා නම් හොඳටම තේරුණා වෙනසක් වුණයි කියලා. ඒක සිද්ධ වුණා මහානාම රජුගාන. මහානාම රජු කියන්නේ සාකේ මේ මේ ජනපදයේ බුදුහාමුදුරුවන්ට තිබුණනේ. කුයවුරුමේ ඒක නැති වුණානේ. ඊට පස්සේ රාහුල කුමාරයන්ට ගහන්න ගියානේ. ඊට පස්සේ නන්ද කුමාරයන්ට නන්ද කුමාරයන්ට ගහන්න ගියානේ. හරිම සෞත්වයක් නේ කියලා නන්ද කුමාරයන්. බුදුසෙන්ගේ හිත රජ වෙන්න තියෙද්දි හිත බඳින්න තියෙද්දි හිත මාලිගාවට ගොඩ වෙන්න තියෙද්දිනේ පාත්‍රය දීලා අරගෙන ගියේ. දන්නවනේ කතාවේ. ඊට පස්සේ ගියේ සුද්ධෝත්තම රජුගන්ගේ પરම්පරාවට සුඛෝත්තම රජුගන්ට ගියා. පියවරු මේ සුඛෝත්තම රජුගේ මැරලා ඉතින් ඒකට ඉතින් අනුරුද්ධ කුමාරයෝ මහානාම කුමාරයෝ. ඊට පස්සේ මේ කැබිනට් එක රැස්ලා කිව්වා ඔය දෙන්නා එක්කෙනෙකුට රජ වෙන්නේ. ඊට පස්සේ මහානාම තමයි රජ වුනේ. ඊට පස්සේ මහානාම කුමාරයෝ අනාගත සකදා ගන්න ඕන. සකදා ගන්න උනාට රාජ්‍ය පාලනය කරන්න ඕන. ධාමයේ මිනිස්සු අපෝම මේ රාජනීතියට දඬුවම් කරන්න ඕනේ, ආර්ථිකයට ගහන්න ඕනේ, සුළුසුලම් බලන්න ඕනේ. බල බල ඉන්නකොට මේ හරියට සංඝයාට උදව් කරලා තියෙනවා. සංඝ කරවචනාංශ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ මම සාක්ෂි කුලයේ ඔබ වහන්සේ අපේ කුලයේ මම මේක මේ රාජ්‍ය අනුග්‍රහ වශයෙන් මේ සංඝයාට මගේ මාලිගාව දොරකන් දීලා තියෙන්නේ මේ කොච්චර කරත් ස්වාමීන් වහන්සේ මේ රාජ්‍ය සභාව හසුරනකොට මට එනවා කැළඹිලි ස්වාමීන් වහන්සේ හිතට මට එනවා ඇවිසිලි ස්වාමීන් වහන්සේ අනේ මේ වෙලාවට මම මැරුණොත් මට මොකද වෙන්නේ කියලා ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා හොඳයි මහානාම මම ඔබට නිදර්ශනයක් කියන්න කැමැති විදිහට විසඳපක් කියලා උඹට තියෙන විදිහට විසඳපන්. මොකද්ද නිදර්ශනේ? කලයක් අරගෙන මැටි කලයක් අරගෙන උඩ ගිතෙල් පුරවන. ගිතෙල් පුරවලා කඩබිම බඳිනවා. කඩබිම බඳිනවා කියන්නේ නැහැ. කික්කක් දැන්න ඔක්කොමලා කැනඩා තමයි. කට බඳිනවා මොකද? හරියට. කට බඳින්න වටිනවා කියන කතාව. කඩබිම බඳිනවා. බඳලා කට වහනවා. කලපි වල වතුරට දානවා. වතුර දැම්මට පස්සේ සරුවචනාංශ කියනවා දැන් මැටි බර වැඩි නම් යටට යනවා. ගිතෙල් වල සහැල්ලු ගතිය වැඩි නම් පාවෙනවා. සමබර වුණොත් වතුර කඳේ කොතනක හරි මේක තියෙනවා. මැටි පොළොට වැඩි බරයි කලේ ගිතෙල් වතුරට වැඩි බර අඩුයි. ඒ නිසා මේක මතු පිට පාවෙන්න පුළුවන්, මැද තියෙන්න පුළුවන්, අදියට යන්න පුළුවන්. මෙන්න මේ පාවෙවි තියෙන වතුරේ කලයේ කවුරු හරි පොල්ලකින් ගැහුවොත් මොකද වෙන්නේ? මැටි කැලි ටික යටයයි නිකලි උඩට ඒ වගේ තමයි බුදුජානක කියනවා භාවිත මනසක් ඇති කෙනාගේ එයා සංසාර මේ ප්‍රොෆයිල් එකේ උඩ භාවි භාවි හිටියත් මැද හිටියත් අඩිය හිටියත් මරණයේදී කය බිඳලා කය කැටික පස්සෙයි හිත උඩට යයි භාවිත මනස ඒක වෙනස් කරන්න බෑ හැබැයි මේ මනසේ ඇසුරු කරන්නේ නිතරම සත්පුරුෂෝ නෙවෙයි නේද එයාට ජීවත් වෙන කාලේ බුද්ධිය ටිකක් අඩු වෙනවා. එයාට සාන්තිගතිය නැහැ. පන්සලක කෝවිලක කල්යාණ මිත්‍රයෝ ඉන්නවා වගේ නැහැ. නමුත් අර ඇතිවෙච්ච සනාතක වෙන්නේ එහෙම පවතින. ඒ නිසා අපි බලන්න ඕනේ අපි කොච්චර ධල්ලි අමු කරත් කොච්චර බහනා කරත් පුළුවන් තරම් කල්යාණ මිත්‍ය ඇසුර වෙනුවෙන් සෑහෙන බරක් දීලා කීයක් తీරයි කමන්නේ ඒ ඇසුරට අපි නිතරම ටැක්ස් ගෙවන්න. ප්‍රීමියම් එක ගෙවාගෙනම ඉන්න ඕනේ. එහෙම නැතුව මට පුළුවන් ওই ඕන දෙයක් ඉවසන්න පුළුවන් කියලා මේ අවිශ්‍රී තත්ත්වයට ගියාට පස්සේ වෙන්නේ මොකද්ද? අර නිතරම නිසංගයෙන් Tamanට ලැබෙන්න තියෙන මේ උපේක්ෂාව, පස්සද්ධිය, ප්‍රීති ටිකක් ඈත් වෙනවා. ලෞකික දේවල් තමයි තම ජීවිතේට ඒක ළඟා කරගැනීම සූරකමක්. මේ අසුර කියන එක, බැහැ කියන එක, ඒ කියන්නේ මොකද්ද මේ මේ රැළට ගියොත් රැළට අහු වෙනවා කියලා වචනයක් තියෙනවා. බල්ලොත් එක බුදියාගත්තොත් නැගිටින්න වෙන්නේ මැක්කෝත් එක්ක කියලා කතාවක් තියෙනවා. ඉතින් තමන් දැනගන්න ඕනේ මේ මේක තමයි ස්වභාවය ඕන දෙයක් උඹට කරන්න මට බෑම්බත් එක්ක. මම උඹට යෙන් කරේ උදව් කරන්න මට මගේ විදිහට. කරන්න දිනාගේ මම කරන්න ඊට පස්සේ තකන්නම ගියා. එහෙම නැතුව නෑ නෑ ඔයත් එක්ක මම ඉන්න ඕන නම් මම කිව්වොත් මේ මනසට එපයි කියන්නත් බෑ මේ මනස හුවෙන එක විතරයි වෙන්නේ බල්ලොත් එක්ක පුදිය ගත්තොත් මැක්කොත් එක්ක පුදියන්න වෙන්නේ හැරෙන්න වෙන්නේ කියන එක මතක තියාගන්න. ඒ නිසා ඒකට කාටවත් දොස් කියන්න එපා. මොකද මගේ ඇඟේ මැක්කොයි කියන්නේ. Taman දැනගන්න ඕන හම්බෙච්ච ගමන්ම විවේකේ ගියා ගමන් විවේකේ. දැන් බුදුජානනාංශයේ හැම වෙලාවෙම පිටපත පාත් කරන ගමට වඩිනවා. ගමට වඩින්නේ මහා කරුණාවයි. පාත්‍ය පිරුණාට පස්සේ ගැලීට. ඒ යන්නේ මහා ප්‍රඥා. නැසී ඒක පාවා දුන්නේ කවදාකවත්. රජුන් සමග ඉන්න පුළුවන්. දුන්නාට කැලේ කියලා විවේකේ තරම් රජු ගාවවත් නැහැ. ඉතින් ඒකට අපි ජීවනතාව හදාගන්න එක කාටවත් දොස් කියන්නේ යෝගින් Taman රහත්ය රැවටෙන්නේ ඇයි? රැවටිච්ච හිතට ඔය කොයි එකට රැවටුණත් එකයි. ඒක රහත්කමට පැවතුනත් මම මේ මේ ලක්ෂපතියෙක් අර කොයි එකට අර අපි ඇත්තටම සම්පූර්ණ රවට්ටගත්ත හිතකින් මේ ජීවිතයෙන් ඒකින් අවදි වෙන එක නෙමේ මේ සීක tattට එනවා කියන රහත් වෙනවා කියලා කියන්නේ මේ රහත් වෙනින් විතරම බරපතල කරද්දක් නෙවෙයි රැවටෙන්න පුළුවන් මොකද ඉන්නේ රැවටිල්ලක නම් ඔය රැවටිල්ල කොයි එකට යොමු වෙලා තියෙන කියලා ඒක සීමාවක් නැහැ අර මට මතකයි මේ වේරුකාණ ස්වාමීන් වහන්සේ. ඒ සංඝයාට හරීම කියන්නේ ආදර්ශවත් චර්චාකට උත්සාහනමක් නේ. ඒ මන්දන මහත්තයෙක් ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේට මේ හැටලෙන්ස් එකක් දැම්මා. ඒ මහත්තයගේ වැඩේ මෙච්චර තමයි. අවුරුදු සංඝයා වහන්සේලාට ගිහිල්ලා ඒක මත දන්නා. මේ හැසල් ලෙන්ස් හරන්දන ඔක්කොම යාගානේ කරන්නේ. දොස්තර මගුලු මහත්තයර කියලා කරලා දෙනවා. ඉතින් මේ ශාංශ දාන මේ ශාංශට දාන කියනකොට ඉස්සර සාමාන්‍ය දැන් පැය දෙකකින් කරනවා. ඉස්සර කරන්නේ ටෝටල් ඇනස්තීසියා කියලා කරන්නේ. කරලි වෙලා නැගිටිනකොට ඇහැට දාලා වහලා තියෙන අත් දෙක බැඳලා තියෙනවා. මොකද නැගිටුවා මේක කහනවා. හරියට කහනවා වතුර තිබයි. ඉතින් නැගිටුවා මේ මේ අත් බැඳලා තියෙන නිසා ගන්න විදියක් නැහැ. නමුත් වතුර තිබයි පුදුම කැහිල්ලක් එනවලු ඇහැට. ඒ ගිරුවත් ලෙන්ස් එක ඩිස්ලොජ් වෙනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේට සිහිය එන වෙලාවේ නර්ස් කෙනෙක් කියලා දෙන තරුණ කෙල්ල. කියලා කියනවා මේ එස්තන මගේ අත ගලවන්නේ කියලා. ආරයට බෑ ඒක කරන්න. වතුර ඉල්ල දෙන වතුර දී ගන්න පස්සේ බැන්නා. අර යන්නවට බැන්නා. බැන්ලිවලදී ඒක ඒ ඔක්කොමලා එනර්ෂ ගන්නවලු ඒක සාමාන්‍ය සිහිනකොට කාටවත් ඇවිස්සනවා කියලා. පස්සේ ඒකම හිත දාන්න අරන් ගියාම කියනවලු මහත්තු මට හරි වැඩක් වුණා. ඒ කියන්නේ පසුගිය අවුරුදු 7 කවමදාකවත් මට කිංති නෑ. අවුරුදු 7ක් මට කවදාවත් කිංති නෑ. ඊයේ කිංති කියලා. මේකදී ඉතින් බලන්න අපේ හිත කොච්චර පිට රවට්ටනවද මං හිතන්නේ මට ආයේ ගේන්න නැති කියලා. මේ වැඩේ වුණාට පස්සේ අර අහිංසක ළමයට මම බැන්නනේ. කියන ඉතින් සීකර මහත්තයා කියනවා මේ ලෝකේ ඉපදින මිනිසෙකුට හත් අවුරුද්දක් කේන්තිවි කියලා කියනවා නම් මොන තරම් වඳින්නවද එහෙම තියෙන්න පුළුවන් හිත හල්ගනේ කියලා තියෙන්න පුළුවන් කාලයක් සෑයමට යෝගී මේ හිතේ මේ தত্ত্বය මේ Taman තම රවට්ට ගන්නවයි කියන එක ඒකටමයි මේ ජීවිතය හැදලා තියෙන්නේ ඒකමයි කරන්නේ නෑ නෑ. එයාට කියන්නේ අදිමානේ. මාන්නේ විකෘතිය. අදිමානේ කියලා කියන්නේ. බුදුජානක පිළිගන්නවා ඔච්චරතොට පිළිගන්නවාද කියනනම් බුදුජානක දේශනා කළා කියනවා යම් කෙනෙක් රහත් නැතුව ලාභ සත්කාර ලබන අදහසෙන් මම රහත් කියලා ප්‍රකාශයක් කෙරුවොත් අගේ මහානකම නැති වෙනවා. රහත් නැති වර්ගයේ කවුරුත් කවුරු සංග්‍රහ කරන නිසා ඕන කෙනෙකුට කියන්න පුළුවන්. ඒකේ එක්සෙප්ෂන් එකක් දාලා තියෙනවා අඤ්‍යත්‍ර අදිමාන. අදිමානෙන් ඒක වුණොත් එක්ස්කියුස් කරන්න. වෙන්න පුළුවන් ඒක. ඒ තරම්ම අපි ළඟ අපි ළඟ තියෙනකට කන්නාඩින් අපිට අපි නියම ෂේප් එක ගන්න බෑනේ කොච්චර කරගුවා. අපි ගන්නෙම එක්ක ලොකු කරලා එක්ක පොඩි කරලා. ඉතින් රහත් උනායි කියන එක පොඩ්ඩක් ලොකු කරලා හිටින්න හිටලා තියෙනවා. ඒකවල පව් කියලා. sorry ඉතින් මොකද කරන්නේ? එක්ස්කියුස් කරන එක තමයි කරන්නේ. කවදාකවත් නියම ඉමේජ් එක ගන්න බෑ. ඒක විතරක් මතක තියාගන්න. අපි ඉන්නේම හදාගත්ත එක බූස්ට් අප් කරපු එක එහෙම නැත්නම් ස්ට්‍රීම් වෙච්ච ඉමේජ් එක. මාර්ගක නොලබු කෙනෙක්ගෙන් ගුරුවරුකම් ලබා ශිෂ්‍යයින්ට මඟපල් ලැබිය හැකි මේක පුළුවන්. මේක අපේ ඕනතරම් ඉදාතර කරන්න තියෙන හැම වෙච්ච බව. ඊටමන සූත්‍රයේ සඳහන් පරිදි අනත්ත් සංඥා වැඩිමෙන් පමණක් මාර්ගඵල අවබෝධය ලබා ගත හැකියි. නිතර නිතර ආයතන හය ඊට අදාළ අරමුණක් සමග සිට සංයෝජන වෙන හැටි දැකීම ආනාපාන සති භාවනාවට වඩා බලදායි බව මට ක්‍රමයෙන් වැටහි. සංස්කාර ගැන පිළිකුලක් සතිය යුක්ත බැලීමේදී තදින් දැනේ. මෙම සංස්කාර තුනීම භාවයක් භාවයක් හැම මොහොතේදීම හදන බව. ඒ තාමත් කරදර සහිත පීඩාකාරී නිකරුණේ වෙන දෙයක් බව වැටහීම නිවැරදි දැයි කර්ණාවෙන් පහදා දෙන මැනවි. නිතර නිතර ආයතන 6 හා ඊට අරමුණක් සමග හිත සංයෝජන නැති දැකීම ආනාපාන සති භාවනාවට වඩා ඵලදායී බව මට ක්‍රමයෙන් වැටහි. සංස්කාර ගැන පිළිකුලක් සතියිත බැලීමේ බැලීමේදී තදින් දැනේ. එම සංස්කාර තැනීම වෙන්නේ මෙම සංස්කාර භවයක් තුලින්ම මන්දන වචන ඇතින තුලින් භවයක් හැම මොහොතේම හදන බවත් තනිය වෙන්නේ. මේ සංස්කාර ගැනීම භවයක් හැම මොහොතේම හදන බවත් ඒ ඊටමත් කරදර සහිත පීඩාදායි නිකරුණේ වෙන දෙයක් බවත් පැටීම නිවැරදිදයි කරුණාවෙන් පහදා දෙන්න මැනේ. ඉතින් මේක සාමාන්‍යයෙන් ඔය නිබ්බිදා ඥාන අවස්ථාවේදී පේනවා. නමුත් මෙතනදී පරිස්සම් වෙන්න කියනවා මේක පිළිබඳව තරහක් ඇති කරගන්න කියලා. ද්වේෂයෙන් මේක දැක්කොත් ඒක ඥානයක් වඩටපත් වෙන්නේ මේ සංස්කාර පිළිබඳව අප්‍රසන්න භාවයක් සංස්කාර පිළිබඳ අපුලක් සංස්කාර පිළිබඳ තරහක් එන්න පුළුවන් ඒ වුණත් ඥානයට බාධා කරනවා මේක හුදු ධර්මතාවයක් විතර දකින්න සංස්කාරයන් වල පේන මේ යන්ත්‍රය දැකලා මේක නොදකින්න ඔබතන් කියලා බෑ එතකොට තරහ පැත්තට වැටෙනවා විභව ගන්නවට වැටෙන්නේ කිය මේක දැක්කම මොකක්ද සුනා කියලා භව ගන්නවට යන්නත් නරකයි ධර්මතාවයේ ධර්මතාවයේ වශයෙන් දකින්න ඉතින් පටන් අරගන්නකොට හුඟ දෙනකොට වෙන්නේ නුරුස්නා ගතියක් එනවා. ඒක සමානට අනු කෙනෙක් එක්කත් වෙනවා, ආහාර එක්කත් වෙනවා, රසල් එක්කත් වෙනවා, ඔක්කොම එක්ක ඉන්න පුළුවන්. ඒ කියන්නේ තාම ද්වේෂපද නෙමෙයි යන්නේ පද මේක. ද්වේෂපද මේ ඥානපද පතරණ පස්ස තමයි ඒකට විපරණේ. බාහමනම් කියන්නේ නිබ්බිදා ඥාන කියන්නේ. නිබ්බිදා සාමාන්‍යයෙන් එනකොට නුරුස්නා ගතියක් එනවා. ඒ නිසා හොඳට මේක වෙනකොට හිතේ වර්ණ ගැනීම දිහා බලනකොට මම මේක දිහා දකින්නේ තරහින්ද නැත්නම් මට මේක ධර්මතාවයක් විතර බලන්න පුළුවන් කියලා. චිත්තාන වචනා පැහැදිලි කරේ වඩා වඩන හැටි පැහැදිලි කරද්දී කාරණක ඉල්ලමි. ඉතින් මේකට කරන්න තියෙන්නේ මේකට වෙනම හැටියක් හෝ වස්තරනේ ආනාපාන සංසිඳුණට පස්සේ මුදුවට ආනාපාන සංසිඳුණට පස්සේ හිත යන්නේ චිත්තාන වචනාවට තමයි. ආනපන සංසිද්ධියට ඉස්සෙල්ලා මේක අමෝරාවෙන් දාන්න බෑ. ආනපන සංසිද්ධියොත් මේකට අනේක වළක්වන්න කෙනෙකුත් නැහැ. ඒ නිසා මේක බැලෑන හැටියට වැක්ක ගන්නවා කියන ක්‍රමය තමයි තියෙන්නේ. ආනපන හොඳට වග බලා ගන්න. ආනපන කියන කායික පැත්ත, රූප පැත්ත සංසිද්ධියකට සංසිද්ධියකට ඉබේ මේ කියන්නේ වේදනාවන පසනාව තමයි. ඒක ආනාපාන සති සූත්‍රයේ හරීම ලස්සනට දරුවචාන්සි දේශනා කළා. ආනාපාන සති වැඩිමේ සතර සතිපට්ඨානෙ වැඩින හැටි මෙන්න මේ ටික ආනාපානේ කායන වසනා මේක වේදනාන වසනා මේක චිත්තාන වසනා මේක ධර්මාන වසනා කියලා යන ජවනි කාටක පිළිගන්න. ඉතින් නිසා එහෙම චිත්තාන වසනා කියලා කියන්නේ කය රූප ධර්මයන්ගේ සංසිද්ධීමට පස්සේ සතිය ඒ tire අයින් කරලා ඊගාට දකින්න tire. පළවෙනි tire අයින් කරාට පස්සේ පේන්නේ වේදනාන ප්‍රශ්නාව වේදනාන ප්‍රශ්නාවෙන් පස්සේ පේන චිත්තම් ප්‍රශ්නාව. ඉතින් ඒක එකින් එකට එකින් එකට මේ ආනුකුබ්බි වැඩ පිළිවෙලට යන්නේ. මේකෙන් එකට එකින් එකට යන්නේ. ඒක නිසා මේක මගේ මම අධහන ක්‍රමයේ හැටියට විශේෂ ප්‍රයත්න ගන්න ඕනේ. මේ ප්‍රශ්නේ අහන්න හේතුව මම දකිනවා. මොකද සමහර ගුරුවරු කායන ප්‍රශ්න වේදනාන ප්‍රශ්නතු කිලිම චිත්තාන ප්‍රශ්න උගන්වනවා. තව ගුරුවරු ඉන්නවා කායනුපසනාව නැතුව වේදනානුපසනාවෙන් පටන් ගන්නවා. තව ජා කට්ටියක් ඉන්නවා කෙලිම ධර්මානුපසනාවෙන් පටන්. ඒකෝට ඒක කොහොමද ජස්ටිෆයි කරන්නේ කියන නිසායි මේ ප්‍රශ්න මතුවේ. නමුත් අපිට හිතා ගන්න පුළුවන් ෆුල් ෆුල් සිස්ටම් එක තමයි 1 2 3 4 ක්‍රමය. කායනුපසනාවෙන් පටන් ගන්න කොච්ච කරලා කරන කරලා දුන්නා කමන්නේ. කරලා එහෙම යනකොට පැටලෙන්න තියෙන ඉඳලා. නැත්තම් අපි ඉන්නේ මනෝ විකාරයකද භාවනාවකද කියලා අල්ලන්න බැහැ. චිත්තානුපස්සනා විශේෂයෙන්ම අන්නේ අනුතුරු තියෙනවා. ඉතින්ම හිතාගත්ත දෙයක් නිසා හොරාගියම්මයි පේනවා වගේ පැටලෙන්න පුළුවන්. කායන වසනාවෙම නැහැ. කායන වසනාව වෙරිෆයි කරන්න පුළුවන්. ඒකේ ගුරුසු ගතිය නිසා. එහෙම වෙලාවේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. නැති වෙලා ඊගාට මොකද්ද කරන්න කියන්නේ අහන තාක්කල් හිතේ සැකයක් තියෙනවා කියලා හිතන්න. කියනවාද? ඒ කියන්නේ නැතිවීම චරින් චැලෙන්ජ් කරනවා, අභියෝග කරනවා. නැති වෙන එක විතරයි මට ඕන කරන්නේ ඊට පස්සේ භාවනාවට යන්න වෙයි. ඇය ගානක් හරි කමන්න යන්න පටන් අරගත්තොත් කවදා හරි ඒ සංසිද්ධිච්චදී අගේ කරන තැනට આવොත් සංසිද්ධිය තමයි හරි කියලා ඒක ඊගාව පාර පෙන්නනවා. ඊගාවට මොකද්ද කරන්නේ? අහන්නෙම මේකට කරන අනදරය. මේකට කරන සැකනුසු කිරීම. මේ පැහැදිලි දියට බොරදිය දැමීම. අනාකූල ප්‍රවාහය ආකූල කිරීම. ඒ නිසා පුළුවන් තරම් සංසිද්ධිය යන්න. නඩු ගානේ වෙලාවේ කෙලස් නැති හිතක් තියෙන. කිසිම කෙලෙසක් නැහැ. මේක අගය කරන්න ඉගෙන ගත්තට පස්සේ ඒකේ විනිවිද පෙන්වන්න පටන් ගන්නවා. ඊගාවට ඒක ගිනියලා නතර කරන්නේ වේදනා සංඥා නැත්නම් වේදනාන ප්‍රශ්නාවට තමයි. ඒක එනකන් අමෝරාවෙන් මේ අලිය තම්බෙන් ඉස්සලා වැහුම් අරින්න යන්න ඕනේ. ඒක මේ කුලප්පුව කඩි කුලප්පුවක් තියෙන්නේ. ඉතින් ඒකදී බොහොම ඉවසිල්ලේ හැමීට යන්න ඕනේ. අලිය ඉරණකන් ඉන්න පුළුවන් තම්බෙනකන් ඉන්න බැරි ගැතියි. අපේ සිංහල කියවනක් තියෙනවා. අලිය ඉරණකන් ඉන්න පුළුවන්. තැම්බෙනකන් ඉන්න බෑ කූරු ඇනන්න බලනවා මේක තැම්බිලාද තැම්බිලාද තැම්බිලාද කරනවා ආරයක් පාස වෙන්නේ ටෙම්පරේචර් එක බහිනක තමයි. එහෙම ප්‍රෙෂර් කුකර් එකේ දාලා හරින එකයි තියෙන්නේ තැම්බිලාම යන්නේ. මෛත්‍රී භාවනා කරුණා පස්සේ චිත්තානුපස්සනාවක් ඕනේ නැහැ විපස්සනාට හරවන්න පුළුවන් කොතනින් හරවයිද කියන්න බෑ. ඒකෙත් සාමාන්‍ය ෆුල් ප්‍රූෆ් සිස්ටම් එක තමයි කායන වසන වේදන වසන චිත්තාන වසන ධම්මාන වසන ක්‍රමයට යන්නේ. ප්‍රමිතසාගත සූත්‍රයේ මේ පෙන්නලා දීලා තියෙනවා කායයිත්‍ය ගිහිල්ලා කොහොමද විපස්සනාට දාන්නේ කියලා. ඒකට ඒකට කරන්න දෙන්නේ මෛත්‍රී කරලා විපස්සනාට වැළෙන්න ගන්න මිසක මේ කායන වසන වඩන්න ඕන වේදනාන වසන වඩන්න කියන එහෙම ස්ටේ කරන්න යන්න ඕනේ. එහෙම මොනිටර් කරන්න යනවා. මොනිටර් කෙරුවොත් වෙන්නේ චින්තාමය ඉස්සර වෙලා ප්‍රകൃතිය ප්‍රශස්තය මඟහරින්නේදී. කාණ වස්නා කරන්න කියන්නේ කමක් නැහැ මොකද ඒක එක නිසා 1 2 3 4 පිළිවෙලට අඳුරලා දෙනවා. අනිත් වෙලෙන් පටන් අරගන්නේ කියන හොඳතෝම තමන් කැරක්ටර් ටයිප් එක දැනගෙන කරන්න. එහෙම නැත්නම් ඒක ටිකක් රිස්ක් එකක් තියෙනවා ඉච්චරයි. දැන් අපි පැය දෙක පමණ කාලයක් කරන් තියෙනවා මේ පරිවර්තනයේ සහ ප්‍රශ්න සඳහා ඉති වෙනත් ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් સમાપ્ત කිරීමටයි බලාපොරොත්තු නිසා අපි සුපුරුදු පරිදි පේන පේනාට පින් පැමිණ වීමත් ඥාතින් ජීවත් කිරීමත් අපේ પરමාර්ථය ජීවත් කරගන්න අදහසින් එක්තාවතා ආදී ගාථා සජ්ජායනා කිරීමෙන් දවසේ වැඩ කටයුතු සමාප්ත කරන්න පිළිවෙල ittavatajanammi sampetam puඤ්ඤ සම්පදං sabbhi දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ittavatajanammi sampetam puඤ්ඤ සම්පදං sabbhi භූතා සබ්බ සම්පatti සිද්ධියා ittavatajanammi sampetam puඤ්ඤ සම්පදං sabbhi සත්තා ආකාදත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්칸තු සාසනං ආකාදත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්칸තු දේශනං ආකාශත්තා ච බිහිත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්칸තු මං පරං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 ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ය සාදු සාදු සාදු නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිගම ධම්මජීව ස්වාමීන් වහන්සේ